ඊළඟට ස්වාමීන් වහන්සේ ඊට පස්සේ Zoom එකෙන් නෙමෙයි YouTube එකේ ප්‍රශ්න තියෙනවා හඳුරන්නේ. හා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කවදාවත් රුවන්වැලිසෑය නොදුටු කෙනෙකුට රුවන්වැලිසෑයේ මනෝද්වාරික චිත්ත වීතියක් පහළ කරගත හැකි නේද? එය අතාත්විකයි නේද? ඒ අනුකම්පා අනුකම්පා කොට මේ පැහැදිලි කර දෙන්න. කවමදාකවත් රුවන්වැසය අරමුණු කරලා නැති කෙනෙකුට රුවන්වැසය දැකලා නැහැ. දැන් ඔහුට කියනවා රුවන්වැසය මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ ඔහු ඒ රුවන්වැසය අරමුණු කරනකොට ඔහුටත් ඒ කියන රුවන්වැසයේ ස්පර්ශ වෙන්න පුළුවන්. හැබැයි ඒක ස්පර්ශ වෙනවද කියලා දැනෙන්නේ නැහැ. මොකද අපේ සිත එච්චර පැහැපත් එච්චර තීව්‍ර නැති නිසා. හැබැයි ඒක තියුණු කළොත් කවදාවත් දැකලා නැති දෙයක් අරමුණු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසානේ කලින් දැකපු ඒවා විතරක් නෙවෙයිනේ අරමුණු කරන්නේ. දැන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, പ്രേත ලෝක ඇතැම් ස්වාමීන් වහන්සේලා මනස දියුණු කරලා දකින්නේ කලින් දැකලා තියෙන ඒවාම නෙමෙයිනේ. එතකොට ඕනනම් කෙනෙකුගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන රෝගයක්, අභ්‍යන්තරයේ තියෙන අර්බුදයක්, මොළයේ තියෙන ප්‍රශ්නයක්, ඒ ඕන එකක් දකින්න පුළුවන් විනිවිද දකින්න මනස පුහුණු කළාට පස්සේ. ඉතින් ඒ මට්ටමට මනස අවදි වෙලා නැත්නම් අපේ සිතට අර අරමුණ ස්පර්ශ වෙනවද නැද්ද කියලා අපිට තේරෙන්නේ ඒ ප්‍රශ්නය එතන තියෙන්නේ. එහෙම නැත්නම් අරමුණ වෙන්න පුළුවන්.